දහර අපමණ විපත් අභිමුව වුවද සදාතනික බුදු දහමින් සලසාගත හැකි සැනසුම පැවසෙන සදහම් දෙසුම සදහම් දහර විලඳ සේවයෙන් සදහම් දහර සම්මා සම්බුදු සරණයි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයෙන් පිළිගන්වන සදහම් දහර ධර්මදේශනය ශ්‍රවණය කරන්නටයි ඔබට ගෞරවනීය ආරාධනය. සදහම් දහර ධර්මානුශාසනා පාත්තුණු ලබන්නේ සදහම් දහර ධර්මදේශනා මාලාවේ නිර්මාතෘ විචිත්‍ර භානක පූජ්‍යපාද අරව්වල සුධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේයි. සදහැවතුනි අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේ මේ ධර්මානුශාසනා මාලාවේ සරණාගමණය පිළිබඳව ධර්මානුශාසනාවන් පසුගිය ධර්මානුශාසනා පෙළ අතරට එකතු කරනු ලැබුවා. එහි අවසන් ධර්මානුශාසනාවයි අද ගෝරට මුසුවන්නේ මේ 21 වන ධර්මානුශාසනාව. සරණාගමණය පිළිබඳව එහි ප්‍රභේද හා ඒ තුනුරුවන් පිළිබඳව උපමාවන් රගත් මේ ධර්මානුශාසනාව ගුවනට මුසු කරලීමේ ගුවන්විදුලි සමානුග්‍රාහකත්වය ලබා දෙන්නේ පිටිත බිත්තියේ ජලය නොරඳන ජාත්‍යන්තර තත්ත්වයෙන් නිර්මාණය වන වෙබ් පේන්ට්ස් සමාදර දායකත්වය. WAPP web paints latex Lanka international ජාත්‍යන්තර පෞද්ගලික ආයතනය වෙළඳපළට හඳුන්වා දෙයි අපේ පුණ්‍යානුමෝදනා. අද ධර්මානුශාසනා වෙනුවෙන් පින්වන්ත දායකත්වය ලබා ගන්නවා අතුරුගිරිය ගොඩගම පාර අංක 295 B1 නිවසේ පදිංචි කුලරත්න මාලා ආරච්චි මහතා ඇතුළු පවුලේ දරු පිරිස. සදහැවතුනි ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා ගෞරවයෙන් යුක්තව චාරිත්‍රානුකූලව දැහැත්පට්ටිය පිළිගැන්වීම සඳහා මා ආරාධනා කරනවා ගොඩගම තරංගා පෙදෙසේ පදිංචි අපි ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ආදරණීය මාතාව වන ගීතා පෙරේරා දායකතුමියට මේ ධර්මානුශාසනාව බාහිර පරිගණක ගත කිරීමක් කෙසිදු කරනු ලබන්නේ ගොඩගම තරංගා පෙදෙසේ ගීතා පෙරේරා මහත්මිය ප්‍රමුඛ පවුලේ පිරිසගේ සහභාගීත්වය ඇතිවයි.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 භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස බුද්ධෝති යෝසෝ භගවා සයම්භූ අනාචරියකෝ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු සාමං සච්ඡානීති පින්වත්නි අද දවසේත් මේ පින්තුන් සීලු දෙනාම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ ඔස්සේ ප්‍රචාරය වන සදහම් දහර ධර්මදේශනා මාලාවේ තවත් එක් ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වන්නේ. අද දවසේ අප විසින් සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ 21 වන ධර්මදේශනාව සරණාගමණය මාතෘකාව යටතේ 7 වන ධර්මදේශනාව. අද දවසේ මෙම ධර්මදේශනාව සඳහා පින්බර දායකත්වයේ දරනවා අතුරුගිරිය ගොඩගම පාරේ අංක 295න් B1 නිවසේ පදිංචි කුලරත්න මලවි ආරච්චි මහතා ඇතුළු පවුලේ පින්වත් සීලු දෙනා විසින් පින්වත් අරමුණු විදිහට තබාගෙන තිබෙනවා අවුරුදු 63කට පෙර පරලෝ සැපත් වඳුරබ පහළ ලේල්වල විසූ චාර්ලිස් මාලා ආරච්චි ආදරණීය පියාණන් වහන්සේටත් ඒ වාගේම වසර 42කට පෙර පරලෝසපත් එන්.ඒ. නානායක්කාර මෑණියන් වහන්සේටත් ඒ වාගේම වර්ග પરම්පරාගතව මිය පරලව ගියා වූ නෑදෑ හිත මිත්‍රාදී සියලු දෙනාටම සාංශාරිකව Taman නමින් මිය පරලව ගියා වූ සියලු දෙනාටමත් පින් අනුමෝදන් කරන්නට ඒ වාගේම අංක 295 B1 නිවසේ පදිංචි ඒ පින්වත් කුලරත්න මලවි ආරච්චි මහතා ප්‍රධාන පවුලේ සියලු දෙනාටම මෙලෝ වශයෙන් නිදුක් නිරෝගී සම්පත් දිගාසිර සම්පත් චිරජීවනීය පිණිසත් ඒ වාගේම අනන්ත තුනුරුවන්ගේ ආශිර්වාදය පින් කැමැති පින් අනුමෝදන් වන සියලු දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා ඒ වාගේම සත්පුරුෂ කටයුත්තක් වශයෙන් දේශකයන්න් වහන්සේ වන අපටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා ඒ වාගේම අද දවසේ මෙම ධර්ම දේශනාව සඳහා බාහිර පටිගත කිරීම සඳහා දායකත්වයේ දරනවා ස්ථාන පහසුකම් සකසනවා තරංගා පෙදෙසේ පදිංචි ගීතා රුක්මිණී පෙරේරා මහත්මිය ඒ වාගේම ඊඩී e ප්‍රේමදාස මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ඒ පිනතුන් විසිනුත් අද දවසේ මෙම ධර්ම දේශනාව සඳහා පටිගත කිරීම සඳහා ස්ථාන පහසුකම් සකස් කරමින් ඒ සඳහා දායකත්වයේ දරනවා. පින්වත්නි අපි මේ වන විට සරණාගමණය පිළිබඳව ධර්මදේශනා 6ක් සිදු කරන්නට යෙදුණා. හත්වන ධර්මදේශනාව අද දවසට නියමිතව තිබෙනවා. ඒ වගේම මේ තාක් සදහම් ධාර ධර්මදේශනා මාලාවන් තුලින් අපත් ඒ වාගේම ගරු කටයුතු මහා සංඝ රත්නයත් ධර්මයේ දේශනා කිරීමෙන් ඒ වාගේම විවිධ පින්කම් සංවිධානය කිරීමෙන් විවිධ පින්කම් වලට සහභාගීත්වය ආදී කටයුතු වලිනුත් ඒ වාගේම විශේෂයෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මීට වසර 95කට පෙර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආරම්භක කටයුතු සිද්ධ වන්නට යෙදුණා. එතෙන් පටන් අපගේ ගුරු දේවෝත්තමයන් වහන්සේව වැඩ වාසය කරා වූ අවසරයි පරම පූජනීය පැලෑනේ සිරි වජිරඥාන මහා නායක හාමුදුරුවන් වහන්සේ විසින් ප්‍රථමයෙන්ම ලෝකේ ප්‍රථම මාධ්‍යයක් ඔස්සේ සිදු කරන්නට යෙදුණු ධර්ම දේශනා මාලාවක ආරම්භය සිදු කරන්නට යෙදුණා. ඉතින් උන්වහන්සේ ඇතුළු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අතීතයේද සේවය කරා වූ සියලුම මහත්ම මහත්මීන්ටත් ඔවුන් නමින් මේ පරිලොව ගියා වූ සියලු දෙනාටමත් විශේෂයෙන් මේ වසර 95ක කාල පරාසයක් තිස්සේ ධර්මය දේශනා කිරීමෙන් ලංකාවාසී ලෝකවාසී ලෝක සත්වයෝ ධර්ම මාර්ගයට යොමු කිරීම සහ විවිධ පින්කම්වල යෙදවීම ආදී කටයුතු වලින් ජනිත වුණා වූ පින් බලය විශේෂයෙන් අනූපස්වසරක් සිහිපත් කරන්නා වූ අනුස්මරණය කරන්නා වූ ජන්මෝත්සවයේ සිහිපත් කරන්නා වූ ඒ ගුවන්විදුලි සංස්ථාවේ වත්මන් සභාපතිතුමා ඇතුළු නිලධාරී මහත්ම මහත්මීන්ටත් ඒ වගේම සේවය කරන සියලුම මහත්ම මහත්මීන්ටත් වර්තමාන කටයුතු වඩාත් සාර්ථක කරගන්නටත් ඉදිරි අනාගත කටයුතු වඩාත් සාර්ථක කරගන්නටත් මෙම ධර්ම දේශනාවත් ඒ වගේම අපගේ ගුරු දේවෝත්තමයන් වහන්සේව වැඩ වාසය කරන්නට යෙදුනා වූ පැලෑනේ ශ්‍රී වජිරඥාන මහානායක හාමුදුරුවන් වහන්සේගේ පටන් මේ තාක් යම්තාක් ධර්මදේශකයන්න් වහන්සේලා ධර්මයේ දේශනා කළාද ඒ අති උතුම් පින්කම් වලින් ජනිත වන්නා වූ පින් බලයත් ජනිත වුණා වූ පින් බලයත් හැම යහපත පිණිසත් හේතු වාසනා වේවා ඒ වාගේම 95 වසරක් සිහිපත් කරන්නා වූ ගුවන්විදුලි සංස්ථාවට ජන්මෝත්සවයන් සිහිපත් කරන්නා වූ ගුවන්විදුලි සංස්ථාවටත් ඒ අනාගත කටයුතු සරප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට තුනුරුවන්ගේත් ඒ වාගේම දෙවියන්ගේත් ආරක්ෂාව ආශිර්වාදයේ උදා වේවා ලැබේවා කියලා ප්‍රථමයෙන්ම ආශිර්වාද කරනවා. පින්වත්නි අපි සරණාගමනේ හත්වන ධර්මදේශනාව හැටියට මාතෘකා කරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේ සරණාගමනය පිළිබඳව දේශනා කරන කරුණුවල නිදාන සෝධන කියන මාතෘකාව යටතේ විස්තර කරන්නට යෙදුණු බුදුගුණ කියන්නට යෙදුනා වූ පාඩයක් තමයි. දැන් පුරා ධර්මදේශනා 6ක් ඔස්සේ ඒ කියන්නේ පැය 6කට අධික කාලයක් ඔස්සේ ඔබට සරණාගමණය පිළිබඳව විවිධ මාතෘකා ඔස්සේ කියා දෙන්නට යෙදුණා. සමහර අවස්ථාවලදී ඔබ අලුත්ම ධර්මකාරණා ශ්‍රවණය කරන්නට ඇති. ඒ ධර්මකාරණා කෙරෙහි නැවත නැවතත් හිත යොමු කරලා ඒ අවබෝධය වර්ධනය කරගන්නට උත්සාහවත් වෙන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම පින්වත්නි අපි අද දවසේ බලාපොරොත්තු වෙනවා සරණාගමනය පිළිබඳව මේ ධර්ම දේශනාව මෙපමණකින් අවසන් කරන්නටත් අනතුරුව පංචශීලයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්මකාරණා ඇසුරින් මේ පංචශීලයේ පිළිබඳව දසශීලය ආදී සීලාදී ගුණධර්ම පිළිබඳව අනතුරුව ධර්ම දේශනා මාලාවක් ආරම්භ කරන්නට සරණාගමනය පිළිබඳව අපි ඔබට අටුවාටේකා විස්තර සහිතව ත්‍රිපිටක ධර්මකාරණා සහිතව පැය 7කට ආසන්න කාලයක් මේ වන විට ධර්ම දේශනා කරලා තිබෙනවා. එතකොට සරණාගමනේ යටතේ මෙපමණ ධර්මකාරණා ඉගෙනගත්තු ඔබට පංචශීලය පිළිබඳව සාකච්ඡා කරනකොට දීර්ඝ ධර්ම දේශනා මාලාවක් ශ්‍රවණය කරන්න සිදු වෙනවා. මොකද හේතුව වර්තමානයේ බොහෝ දෙනා ඉගෙනගෙන තියෙන්නේ දැනගෙන තියෙන්නේ පංචශීල් පද පහේ සාමාන්‍ය මතු පිටාර්ථයක් විතරයි. නමුත් මේ අපි සරණාගමණය කියා දුන්නා වගේම ගැඹුරට පදයෙන් පදය පදයෙන් පදය විස්තර කර කර ඔබට පංචශීලය පිළිබඳවත් කියා දෙන්න යනකොට තේරෙවි. සමහර වෙලාවට එක සිල්පදයක් අපිට මාස කිහිපයක් සාකච්ඡා කරන්න වෙවි. කියන්නේ පැය ගණනක් සාකච්ඡා කරන්න සිදු වේවි. එක මේ සිල්පදයක කාරණා. ඉතින් ඒක නිසා අද දවසේ මේ අවසාන ධර්ම දේශනාව හැටියට සරණාගමණය පිළිබඳව කියා දෙන කාරණාත් බොහොම හොඳින් අවබෝධ කරගෙන අනතුරු අප විසින් කරන්නා වූ 22 වන ධර්ම දේශනාවේ ඉඳන් ආරම්භ කරන පංචශීලය පිළිබඳවත් ඊටා හොඳින් අවබෝධ කරගන්නට උත්සාහවත් වෙන්නට කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. පින්වත්නි අපි අවසාන වශයෙන් කතා කළේ සරණා ගමනක් නැත්නම් සරණං ගච්ඡාමි කියන වචනය කියනකොට මේ සරණ කියන්නේ මොකක්ද? සරණං ගච්ඡාමි කියන්නේ කුමක්ද කියන කාරණාව තමයි අපි අවසාන වශයෙන් සාකච්ඡා කළේ. මේ තාක් අපි මේ සරණාගමනය පිළිබඳව කේන භාසිතං, කත්ත භාසිතං, කදා භාසිතං, කස්මා භාසිතං යනාදී වශයෙන් මේ සරණාගමනය කවුද දේශනා කළේ? කොහෙදීද දේශනා කළේ? කවදද දේශනා කළේ? මොන වගේ කාරණාවක් අරමුණු කරගෙන දේශනා කළේ කියන කරුණු කාරණා ටික සියල්ලම සාකච්ඡා කරා. ඒ වගේම අවසාන වශයෙන් සරණාගමණය සියල්ලට ප්‍රථමයෙන් කියන්නේ ඇයි මොකද දැන් උදාහරණයක් ඇටියට අපි කිව්වා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා පළවෙනි ධර්ම දේශනාව හැටියට දේශනා කළේ දම්සක් පැවතුම් සූත්‍රය. නමුත් අපි දම්සක් පැවතුම් සූත්‍රයක් ආදී කරුණු මුලින් කියන්නේ නැතිව නමස්කාරය කියලා බුද්ධං සරණං ගච්ඡාමි අනාදී වශයෙන් සරණාගමණය කියලා අවසාන වශයෙන් පංචශීලයේ සමාදන් වෙන්නේ ඇයි කියන කාරණාව අපි ගියවර ඔබට යම් පමණකට කියා දුන්නා. එතකොට අද ඒ යටතේ සරණාගමණයේ අවසාන භාගය තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද අපි කතා කරන්නේ මුලින්ම නිදාන සෝධනය පිළිබඳව නිදාන සෝධනය කියලා කියන්නේ දැන් ගොඩාක් වෙලාවට අපි ධර්මයේ අධ්‍යයනය කරනකොට ඒ ධර්මයේ අධ්‍යයනය කරන ආකාර කිහිපයක් තියෙනවා. එකක් ධර්මකාරණා මාතෘකා වශයෙන් අධ්‍යයනය කරනවා. දෙවැනි එක මධ්‍යස්ථ ප්‍රමාණයේ විස්තර සහිතව අධ්‍යයනයක් කරනවා. අවසානයේදී අතිවිශාල දීර්ඝ විස්තර පරාසයක් සහිතව ධර්මය අධ්‍යයනය කරනවා. තොට නිධාන සෝධනය කියලා කියන්නේ මේ සරණාගමනය පිළිබඳව විස්තර සහිතව අධ්‍යයනය කිරීමයි. දැන් අපි ඔබට මාතෘකා කියා දුන්නා. විශේෂයෙන් මේ සරණාගමනය පිළිබඳව ඉගෙන ගන්නකොට මාතෘකා රාශියක් තිබෙනවා. ඒ ඒ මාතෘකා ඔස්සේ මේ සරණාගමනය පිළිබඳව රහතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා විසින් දේශනා කරලා තිබෙන කාරණා අධ්‍යයනය කරන්නට ඕනේ කියලා. අන්න එහෙම අධ්‍යයනය කරාම තමයි ඔබට සරණාගමණය පිළිබඳව පරිපූර්ණ අවබෝධයක් ලැබෙන්නේ කියලා අපි ගිය ධර්ම දේශනා මාලාවේදී කියා දෙන්නට එන. එතකොට එහි දිගුවක් හැටියට මේ නිදාන සෝධනය කියන්නේ මොකක්ද කියන කාරණාව අපි අද කියලා ඒ වගේම අනතුරුව තුන්රුවන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ කරන ලද උපමා උපමේයන් කීපයක් අරගෙන මේ ධර්ම දේශනාව අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් අපි ගොඩාක් වෙලාවට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි තතියම්පි අනාදී වශයෙන් කියනකොට බොහෝ දෙනා ඒක හුදෙක් නැත්නම් ඒ වාක්‍යයන් හුදෙක් අර්ථ විමසීමකින් තොරව අර pāli පාඨය විතරක් සජ්ජායනා කරනවා හේතුව තමයි අපිට ගොඩාක් වෙලාවට උගන්වලා තියෙන්නේ ඒ වගේම අපි ඉගෙනගෙන තියෙන්නේ අධ්‍යයනය කරලා තිබෙන්නේ අර බුද්ධං සරණං ගච්ඡාමි කියලා අවසන් කරලා ධම්මං සරණං ගච්ඡාමි කියලා අවසන් කරලා සංඝං සරණං ගච්ඡාමි කියලා අවසන් කරලා ဒ ුතියම්පි තතියම්පි කියලා පන්සිල් සමාදන් වීම පමණයි. නමුත් ධර්මයේ තුල දේශනා කරනවා සරණාගමණයෙන් බොහෝ පින් රැස් වෙනවා. නමුත් කෙනෙක් ඒ ඒ ගුණයන් විශේෂයෙන් ඒ කියන අවස්ථාවේදී මෙනෙහි කරනවා නම් සරණාගමනේ පරිපූර්ණ භාවයකට පත් වෙනවා. ඒ වගේම එයින් ලබන්න පුළුවන් ආනිසංස පිහිට වඩාත් හොඳින් ලබා ගන්න උපකාරයක් වෙනවා කියලා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම අපේ ඔය විශේෂයෙන්ම ගත්තොත් එහෙම සතිපට්ඨාන සූත්‍ර අටුවා ධර්ම ග්‍රන්ථවල විස්තර කරලා තිබෙනවා ඒ මෙහෙණි ආරාමවල ඒ වගේම භික්ෂු විහාරස්ථානවල වාසය කරපු ඇතැම් තිරිසන්ගත සත්වයෝ පවා සමහර අවස්ථාවලදී අර සාමාන්‍යයෙන් ගිරව් වගේ සත්තු ඉන්නේ යමක් කතා කරන්න පුරුදු කරාට පස්සේ ඒකේ අර්ථය දැනගත්තත් නොදැනගත්තත් ඒක එහෙම්මම කියවන්න පුරුදු වෙලා තිබෙනවා. තිරිසන්ගත සත්වෝ පවා අතීතයේදී කේසා ලෝමා නකා දන්තා තචෝ යනාදී වශයෙන් තච පංචකය පවා සජ්ජායනය කරපු ආකාරය පිළිබඳව අපේ බණ පොතේ සඳහන් වෙනවා. එතකොට අපිත් උපතේ සිට අපිට ලබන්න පුළුවන් ලෝකේ සක්විති රාජ්‍ය සම්පත්තියට වඩා සක්‍රදේව උත්පත්තියට වඩා මහා බ්‍රහ්ම උත්පත්තියට වඩා මේ ආදී ලෝකේ මහේසාක්‍ය උත්පත්තීන්ට වඩා අතිශය වටිනාකමක් ලබා දෙන නැතන් සසර විමුක්තිය පිණිස හේතු කාරණාවන නිවන සඳහා හේතු කාරණාවන මේ තුනුරුවන් සරණ යෑමේ අර්ථයක් නොදැන පදයෙන් පදයට අර්ථයක් නොදැන කිව්වොත් අපිට ඒ සරණාගමණයෙන් බුදුහාමුදුරුව අපිට ලබා දෙන්න බලාපොරොත්තු වෙච්ච සම්පූර්ණ සරණ ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමා අටුවාචාරීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ සැරියොත් මහරහතන් වහන්සේ සැරියොත් මහරහතන් වහන්සේගෙන් පැමිණෙන්නා වූ ඒ ආර්ය උත්තමීන් වහන්සේලා තුන්වෙනි ධර්ම සංගායනාවට පැමිණෙනකොට මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ඒ වගේම මිහිඳු මහරහතන් වහන්සේගෙන් ලංකාවට අරිට මහරහතන් වහන්සේටත් ඒ ධර්මය උගන්වපු ක්‍රමවේදයට අනුව මේ මාත්‍රිකා ඔස්සේ අටුවාටිකා විස්තරත් එක්ක ඉගෙන ගන්නට කියලා කියන්නේ. ඒ නිසා නිදාන සෝධනය අනිවාර්යයෙන්ම සරණාගමණය දැනගන්න කියන කෙනෙක් ඉගෙන ගත යුතුයි. නිධාන සෝදනයේදී විශේෂයෙන් කියන දැන් අපි බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට අපි අවසාන වශයෙන් ඔබට කියා දුන්න සරණක් කියන්නේ මොකද්ද සරණං ගච්ඡාමි කියන්නේ ඇයි කියලා. එතකොට එතනදී අපි ඔබට කියා දුන්න මේ සරණාගමනය පිළිබඳව විශේෂයෙන් සලකනකොට සරණාගමනයේදී අපි සමහර තැන් තියෙනවා පොදු අර්ථ සඳහන් වන තැන් තියෙනවා. ඒ වගේම වෙනස් වෙනස් අර්ථ සඳහන් වෙන තැන් තියෙනවා. ඒකට කියනවා ඒකාර්ථ වර්ණනා සහ නානාර්ථ වර්ණනා කියලා මාතෘකාව ඔස්සේ දේශනා කරනවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන කරුණවල ඒකාර්ථ වර්ණනා එකම අර්ථය නැවත නැවත කියවීම පුන පුනා වර්ණනා කළ යුතු නොවන නිසා සරණං ගච්ඡාමි කියන කොටස මේ කාරණා තුනටම පොදු වන නිසාත් ඒ කාරණාවලට කියනවා ඒකාර්ථ වර්ණ නැත්නම් ඒකත්ත වන්නනා කියලා කියනවා. සරණං ගච්ඡාම කියන පාඩේ ඔක්කොටම පොදු නිසා එක්වරක් ඒ පිළිබඳව කියා දුන්නාම සියල්ල මේ කාරණාවලට පොදු වෙනවා. නානත්ත වන්නනා කියලා කියන්නේ නැත්නම් නානාර්ථ වර්ණනා කියලා කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන නම් තුන සරණං ගච්ඡාමි කියන පදයේ පොදු වුණාට බුද්ධ ධම්ම සංඝ කියන වචන තුන වෙනස් වෙනවා. ඒ වෙනස් වීමේ අර්ථයත් අපි දැනගන්නට ඕනේ. අන්න ඒ දැන ගැනීමට තමයි මෙතනදී කියන්නේ මොකද්ද? නිධාන සෝධනය කියලා. මං කෙටියෙන් කියා දෙනවා. ඇත්තටම මේ පිළිබඳව ඔබ අධ්‍යයනය කරනවා නම් වඩා හොඳයි. ත්‍රිපිටකයේ අනුසාරයෙන් අධ්‍යයනය කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එහෙම නැත්නම් අවම මට්ටමේ අතිපූජනීය රේරුකාණේ චන්දවිමල මහානායක හාමුදුරන් වහන්සේ විසින් සූවිසි ගුණ පිළිබඳව ලියා තිබෙන ධර්ම ග්‍රන්ථවල විශේෂයෙන් තුනුරුවන්ගේ ගුණ පිළිබඳව දීර්ඝ විස්තරයක් සඳහන් වෙනවා ත්‍රිපිටකයේ ළඟ නැති කෙනෙකුට. ඒ මහා තෙරුන් වහන්සේ විසින් නැත්නම් නායක හාමුදුරුවන් වහන්සේ විසින් ලියන්නට යෙදුනා වූ සූවිසි බුදුගුණ පිළිබඳව නැත්නම් සූවිසි ගුණ පිළිබඳව ලියා තියෙන ධර්ම ග්‍රන්ථයේ පරිහරණය කළොත් ඔබට යම් ප්‍රමාණයකට මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ධර්ම රත්නයේ ගුණ සංඝ රත්නයේ ගුණ දැනගෙන ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා සීලු දෙනාටම මේ බණ අහලා නිකන් ඉන්නේ නැතුව ඒ බණ පත පොතත් හොයාගෙන ඉවර වෙලා කියවන්න උත්සාහවත් වෙන්න කියලා ඒ සඳහා සීලු දෙනාටම සීලු ශක්තියක් ලැබේවා කියලා ආශිර්වාද කරනවා. දැන් බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට බුද්ධ කියන ගුණය පිළිබඳව අපි ඉගෙන ගන්නට ඕනේ. මොකද බුද්ධ කියන්නේ නාම විවහාරයක්, ගුණ වාචී පදයක්. බුදුරජාණන් වහන්සේට එහෙම නැත්නම් සිද්ධාර්ථ මහා බෝධිසත්වයන් වහන්සේට සිද්ධාර්ථ කුමාරයාට බෝධිසත්ව අවදියේ කිසිම අවස්ථාවක බුද්ධ කියන නම විවහාර කළේ නැහැ. හොඳම උදාහරණයක් තමයි දැන් බුදුරජාණන් වහන්සේ නැත්නම් බෝධිසත්වයන් වහන්සේ සිද්ධාර්ථ කුමාර උත්පත්ති උත්පත්තිය ලැබලා අවසාන වශයෙන් ගිහි ගෙයින් නික්මුණාට පස්සේ දුෂ්කර ක්‍රියා කරන කාලපරාසයේදී පස්වග මහණුන් හම්බ වෙනවා. මේ පස්වග මහණුන් මහා බෝධිසත්වයන් වහන්සේට ආවුසෝවාදයෙන් සමාන පැවිදි ස්වරූපයෙන් කතා කළා මිසක් බුද්ධ කියන නමක් විවහාර කළේ නැහැ. අපි හොඳට දන්නවා ධම්සක් ප්‍රවතුම් සූත්‍රයේ දේශනා කරන්න ඉසිපතන මිගදායට වැඩම කරපු අවස්ථාවේදීත් මේ පස්වග මහණුන් සමානවාදී නාවසෝවාදී නාමන්ත්‍රණය කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ පිළි නොගැනීම පිළිබඳව හැඟවීම සඳහා බුදුරජාණන් වහන්සේ අහනවා ප්‍රශ්නයක් පෙර වසර 6ක කාල පරාසයක් තුල බුද්ධත්වයේ පරේෂණ කරන මම ඔබට මම බුදු වුණා කියලා බුද්ධ කියන නාමයෙන් සම්මා සම්බුද්ධ කියන නාමයෙන් විවහාරයක් කළාද කියලා කතා කරන්න කිව්වද කියලා. අන්න ඒ අවස්ථාවේදී තමයි කොණ්ඩඤ්ජ තාපසතුමා විශ්වාස කරන්නේ එහෙනම් ඒකාන්ත වශයෙන්ම බොරු නොකියපු නිසා ඒකාන්ත වශයෙන්ම ධර්මය අවබෝධ කරලා ඇති කියලා. එහෙනම් ඒ වාක්‍යයෙන් අපිට හොඳට තේරෙනවා මේ බුද්ධ කියන නම නියත විවරණ නැත්තම් මනෝ ප්‍රනිදානයේ වාග් ප්‍රනිදානයේ කාය ප්‍රනිදානයේ කියන මහා කල්ප අසංකීය විස්සකුත් කල්ප ලක්ෂයක කාලපරාසයක් පාරමිතා පුරපු එකම අවස්ථාවකවත් අපේ බෝධිසත්වයන් වහන්සේට විවහාර කරේ නැහැ. සම්මා සම්බුද්ධ හෝ බුද්ධ කියන නම විවහාර කළේ නැහැ. එහෙනම් ඒ නාමය සුවිශේෂී ගෞරව නාමයක්. ඒ වාගේම ඒ බුද්ධත්වයට පත්වීමත් සමග කෙලෙස් දුරු කිරීමත් සමග ලැබෙන නාමයක්. දැන් මේක පිළිබඳව හොඳට ඔබට විස්තර ඉගෙන ගන්න පුළුවන්. විශේෂයෙන්ම පටිසම්භිදා මග්ග ප්‍රකරණේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කියන ඥානයන් පිළිබඳව විස්තර කරනකොට මේ බුද්ධ කියන නම ආකාර රාශියකින් විස්තර කරනවා. ආකාර දහස් ගානකින් විග්‍රහ කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින්. ඒ වගේම ඔබ මහා නිද්දේශ පාළිය වගේ ධර්ම ග්‍රන්ථ අධ්‍යයනය කරනවා නම් සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් බුද්ධ කියන නාමය ආකාර රාශියකින් විග්‍රහ කරනවා. ඇයි බුදුරජාණන් වහන්සේට මේ බුද්ධ කියන නාමය දුන්නේ කියලා. එහිදී බුද්ධ කියන නාමය ලැබිච්ච ආකාරය පිළිබඳව සාරිපුත්ත මහරහතන් වහන්සේ විග්‍රහයක් කරනවා මේ බුද්ධ කියන නාමය මව විසින් දුන් නමක් නෙමෙයි පියා විසින් දුන් නමක් නෙමෙයි. සහෝදරයා විසින් සහෝදරිය විසින් ආචාර්යයා විසින් දුන් නමක් නෙමෙයි. දෙවියන් විසින් බඹුන් විසින් දුන් නමක් නෙමෙයි. බෝ මැඩදී සියලු කෙලෙස් නැසුවා වූ අරහත්වයට පත්වීමත් සමග ඒ ගුණයන්ගෙන් උත්තරීතර භාවයට පත්වීම නිසා ලෝකයේ විසින් නැතන් ස්වභාව ධර්මයේ විසින් හඳුන්වන ගෞරවනීය නාමයක් තමා මේ බුද්ධ කියන නාමය කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරනවා. අන්න ඒ නිසා අද අපි මාතෘකා කළෙත් බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට බුද්ධ කියන නාමය විග්‍රහ කරන පදයක් එහෙම නැත්නම් pāli පාඨයක් තමයි මාතෘකා කළේ මොකද මේ කාරණා කියා දෙන්නට අවශ්‍ය නිසා. ඒ පාඨය තමයි බුද්ධෝති යෝසෝ භගවා සයම්බූ අනාචාරීකෝ පුබ්බේ අනනුසුතේසු ධම්මේසෝ සාමං සච්ඡානී කියලා මාතෘකා ධර්මය අපි තියන්නට යෙදුනේ. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ නැත්නම් බුදුරජාණන් වහන්සේ සයම්බූ අනාචාර්යකෝ සයම්බූ Taman විසින්ම ධර්මය අවබෝධ කළා අනාචාර්යකෝ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න ආචාර්යවරයෙක් හිටියේ නැහැ කියා දෙන්න කෙනෙක් හිටියේ නැහැ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු පෙර බෝධි සම්භාර ධර්ම පුරණ කිසිදු අවස්ථාවක පෙර බුද්ධ ශාසන ඇසුරු කරලවත් තමන්ට අවබෝධ නොවුනා වූ ධර්ම කාරණා මේ බුද්ධත්වයට පත්වීමත් සමග අවබෝධ වුණා සාමං සච්චානි. ඒ පිළිබඳව පරිපූර්ණ අවබෝධයකටපත් වුණා කියලා ඉවරලා ධර්මයේ තුල දේශනා කරනවා. එහෙනම් බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට එක බුද්ධ කියන ගුණේ එක ලක්ෂණයක් තමා බුදුරජාණන් වහන්සේ තමන් විසින්ම ගුරුවරයෙක් රහිතව පෙර සසර ගමනේ කිසිම දවසක අවබෝධ නොකළා වූ ධර්මයක් අවබෝධ කළා. ඒ අවබෝධ කරපු නිසා භාග්‍යවතුන් වහන්සේට බුද්ධ කියන නම විවහාර කරනවා. ඒක තේරුමක් තමයි. ඒක ඇත්තරම දැන් මේ තේරුම් ගත්තොත් එහෙම තේරුම් රාශියක් තිබෙනවා. මම තේරුම් කීපයක් විතරක් කියා දීලා ඇයි මේ තේරුම් අපි ගන්න ඕනේ? මොකටද මේව භාවිතා කරන්න ඕනේ? සරණාගමනය කියන කාරණාව කෙටියෙන් කියලා දෙනවා. ඊළඟ කාරණාව තමයි බුද්ධිතාති බුද්ධෝ. අවබෝධ කරපු නිසා බුද්ධ කියලා කියනවා. බොහෝ දේතාති බුද්ධෝ. අවබෝධ කරවන නිසා බුද්ධ කියලා කියනවා. මේ වචන දෙක හරිය විශේෂයි. බුද්ධිතාති බුද්ධෝ බෝධේතාති බුද්ධෝ කියලා කියන්නේ තමන් විසින් බුද්ධත්වයට පත්වුණු නිසා බුද්ධ කියලා කියනවා. ඒ වාගේම <coughs> ලෝක සත්වයා සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල තුල මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඔවුන්ට අවබෝධ කරවන ශක්තියෙන් යුක්ත නිසා ඒ මාර්ගයේ කීමේ ශක්තියෙන් යුක්ත නිසා බුදුරජාණන් වහන්සේට බුද්ධ කියලා කියනවා. ඊළඟට සබ්බඤ්ඤතාය බුද්ධෝ සියල්ල දන්නා නිසා සියල්ල අවබෝධ කරපු නිසා බුද්ධ කියලා කියනවා. සබ්බ දස්සාවිතාය බුද්ධෝ සියල්ල දකින නිසා බුද්ධ කියලා කියනවා. ඊළඟට කීනාව කීනාසව සංකාතේන බුද්ධෝ සියලු කෙලෙස් ශ්‍රය කරපු නිසා, නසපු නිසා, විනාශ කරපු නිසා, අරහම් බුදු ගුණයෙන් යුක්ත නිසා බුද්ධ කියන නම විවහාර කරනවා. මේ වගේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ගුණය හැඳින්වීම සඳහා, බුද්ධ කියන ලක්ෂණය හැඳින්වීම සඳහා විශාල ධර්ම මාතෘකා රාශියක් ඔස්සේ මේ ගුණය විස්තර කරනවා. එතකොට බුද්ධං සරණං ගච්ඡාමි කියලා අපි කියනකොට මෙතනදී නිදාන සෝධනය කියලා කියන්නේ හුදෙක් pāli පාඨය පමණක් නැත්නම් බුද්ධං සරණං ගච්ඡාමි ගච්ඡාමි කියන තැනින් නවත්තන්න නැතුව ඒ පාඩය කියනකොට අවම මට්ටමේ එක දවසකට එක ගුණය ගානේ හරි ඉගෙනගෙන නැත්නම් මාසයක් එක ගුණය ගානේ හරි ඉගෙනගෙන මේ කියන්නේ අසුවල් ගුණයයි කියලා මෙනෙහි කරන්න කියන කල්පනා කරන්න කියන එකයි කියන්නේ. එතකොට හුදෙක් නැත්නම් අපි තේරුමක් රහිතව තේරුමක් නොදැන බුද්ධං සරණං ගච්ඡාමි කියමිනුත් අනන්ත අප්‍රමාණ ආනිසංස තියෙනවා. නමුත් ඒ අනන්ත අප්‍රමාණ ආනිසංස වලට ඍජුවම නිවන අරමුණු කරපු නිවන් දකින්න විශාල ශක්තියක් බවට පත් වෙනවා මේ ගුණ එක එක ගුණය ගුණය මෙනෙහි කර කර කර බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි අනාදී වශයෙන් ඒ සරණාගමණයට පත් වෙනකොට අවම මට්ටමේ අපිට දැන් මෙච්චර අවබෝධයක් නැතත් අපි කවුරුත් ඉතා සුළු ප්‍රමාණයකින් හරි නව අරහදී බුදුගුණ දන්නවා. අරහම් පාඨය සම්මා සම්බුද්ධ විද්‍යාචර්ණ සම්පන්න සුගත ලෝක විදුවනාදී වශයෙන් අපි ඉතිපිසෝ භගවා ආනි වශයෙන් කියන ඒ කාරණා පිළිබඳව අපට අවබෝධයක් තියෙනවා. එතකොට ඒ කාරණා පිළිබඳව හෝ හිතමින් බුදු ගුණයෙන් ගුණයට හෝ නව වතාවකට හෝ හිතමින් යම් කෙනෙක් බුද්ධං සරණං ගච්ඡාමි අනාදී වශයෙන් කියනවා නම් අන්න ඒ කෙනාට නිදාන සෝධනය සම්පූර්ණ වෙනවා ඒ පින සම්පූර්ණ වෙනවා කියලා කියනවා. ඒ වගේම තමයි ධර්මයේ පිළිබඳව අපි දැන් ධර්මයේ ගුණ සියල්ලම දන්නේ නැති වුණත් ස්වාක්කාත ගුණය, සන්දිට්ඨික ගුණය, අකාලික ගුණය ආදී ගුණයන් පිළිබඳව කෙටියෙන් නමුත් මතක් කර කර කර අපිට ධම්මං සරණං ගච්ඡාමි කියන්නට පුළුවන් නම් සුපටිපන්නතාදී ගුණ පිළිබඳව මෙනෙහි කරලා අපිට සංඝන් සරණං ගච්ඡාමි නැත්නම් අඩුම ගානේ රහතුන් වහන්සේ කෙනෙකුගේ චරිතයක් හරි සිහිපත් කරලා Taman කැමති එවැනි ආර්ය මහා සංඝ රත්නයට මම වන්දනා කරනවා කියලා අපිට හිතන්න පුළුවන් නම් අන්න අපිට සරණාගමණයටපත් වීමේදීත් එවැනි කටයුතු වලදීත් උපරිම පින් බලයක් රැස් කරගන්න පුළුවන් කියලා ධර්මයේ තුල දේශනා කරනවා. එතකොට ඒ කාරණා බොහොම විශේෂයි. මොකද ගොඩාක් වෙලාවට අපි දකිනවා බොහෝ දෙනා හුදෙක් හරියට අර ගිරවුන් කියන ආසේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි යනාදී වශයෙන් කීම පමණක් සිද්ධ කරනවා. දැන් නිදාන සෝදනය ඉගෙන ගත්තට පස්සේ ඊළඟට කියනවා අනුපුබ්බ වවත්තාණය කියන තව මාතෘකාවක් කියනවා ඉගෙන ගන්නට ඕනේ කියලා. අනුපුබ්බ වවත්තාණය කියලා කියන්නේ අනුපූර්ව වශයෙන් මේවා කියන්නට ඕනේ කරන්නට ඕනේ. දැන් අපි ගොඩාක් වෙලාවට සමහර අවස්ථාවලදී දකිනවා අහනවා ඇතම් භික්ෂූන් වහන්සේලාත් ඒ වාගේම ගිහි උදවියත් ධර්මයේ වරදවා වටහාගෙන සමහර තැන්වල දේශනා කරන බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ ගුරු තනතුරේ තබා ගත්තා කියලා ගොඩාක් වෙලාවට කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකේ යම් ධර්මයක් ගුරු තනතුරේ තබා ගත්තා නම් බුදුරජාණන් වහන්සේගේ ගුරුවරයා බවට පත් වෙන්නේ ධර්මය. එතකොට ධර්මයේ ගුරුවරයා බවට පත් වෙනවා නම් බුදුරජාණන් වහන්සේට වඩා ධර්ම රත්නේ මොකද වෙන්නේ? ශ්‍රේෂ්ඨ වෙන්න ඕනේ. එහෙනම් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන මේ වාක්‍යවල බුද්ධං සරණං ගච්ඡාමි මුලින් කියන්න කලින් කියන්න ඕනේ ධම්මං සරණං ගච්ඡාමි කියලයි බුද්ධං සරණං ගච්ඡාමි කියන්න ඕනේ. එහෙම එකක් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමා ලෝකයේ කිසිම තැනක සොයාගත් දේ නෙමේ ශ්‍රේෂ්ඨ වෙන්නේ සොයාගත් පුද්ගලයා. දැන් ධර්මය සොයාගත්තේ ලෝකයට නැවතත් කාශපාදී බුදුරජාණන් වහන්සේලාගේ පිරිනිවන් පෑමෙන් ඒ ශාසන අතුරුදහන් වීමෙන් අනතුරුව මේ ලෝකයට චතුරාර්ය සත්‍ය ධර්මය දකින්න බලන්න ලැබුණේ නෑ මනුෂ්‍ය ලෝකාදී ලෝකවලට. එතකොට මේක හොයාගත්තේ බුදුරජාණන් වහන්සේ. නැවත පරීක්ෂණ කරලා හොයාගත්තේ. එහෙනම් හොයාගත්තු පුද්ගලයයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඒ නිසායි ධර්ම රත්නයේ පළවෙනි තැනට නොතිය බුද්ධ රත්නය පළවෙනි තැනට තියලා බුද්ධං සරණං ගච්ඡාමි කියලා අනතුරුව ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ මේක ගොඩාක් ලොකු වැරද්දක්. විශේෂයෙන් දැන් අපි කියනවනේ අරියුපවාදයේ පිළිබඳව අරියුපවාදය ගැන කිව්වහම ගොඩාක් දෙනා හිතන්නේ මේ අසભ්‍ය වචනෙන් කතා කිරීම තමා නැත්තම් බුදුහාමුදුරුවන්ට හෝ හාමුදුරුවන්ට බැනවැදීම තමා මේ අස මේ අරියුපවාදය කියලා කියන්නේ. නෑ ධර්මයේ හරියට අධ්‍යයනය කළොත් ඔබට දකින්න ලැබේවි විශේෂයෙන්ම ඔය අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ විග්‍රහ කරනවා මේ අරියූපවාදයන් සිදුවන ආකාර රාශියක් පිළිබඳව. එතනදී විග්‍රහ කරනවා බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මයක් නොදෙසූ ධර්මයක් කියනවා නම් ඒකත් අරියූපවාදයක්. බුදුරජාණන් වහන්සේ නොදෙසූ ධර්මයක් දෙසූ ධර්මයක් කියනවා නම් ඒකත් අරියූපවාදයක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කෙරෙහි දකින්නට තිබෙන ගුණ ඒ ගුණ බුදුරජාණන් වහන්සේ සමීපේ නැහැ කියලා කියනවා නම් ඒකත් අරියූපවාදයක්. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්ම රත්නය පිළිබඳව සංඝ රත්නය පිළිබඳව වැරදි ආකල්පයක් ඇති කරගෙන යමක් කියනවා කරනවාද ඒ සියල්ල අරියුපවාදයන් බවට පත් වෙනවා. එතකොට ඒක විපාකයේ තමා දැන හෝ නොදැන හෝ එවැනි කටයුත්තක් සිද්ධ කරගත්තොත් අපි හිතමු අපිට බුදු කෙනෙක් සම්මුඛ වෙලා තිබ්බත් අපිට බුදුහාමුදුරුවරු වට කරගෙන කෝටි ප්‍රකෝටි ගාණක් අපිව මැද තියාගෙන බණ කිව්වත් අපිට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. හේතුව තමයි අපි තුනුරුවන්ට අගෞරව වෙන විදිහට වචන පරිහරණය කරලා තියෙනවා. ඒ නිසා අපි මුලින්ම මොකද්ද කරන්න ඕනේ? අරියුපවාදයට සමාව ගන්න ඕනේ. එහෙනම් අරියුපවාදයේ සමාව නොගෙන යම්කිසි කෙනෙක් මේ පරිලව යනවා නම් බොහෝ විට ඒ සියලු දෙනා අවීච මහ නරකාදිය පුරවනවා කියලා කියනවා. මොකද නොදැන හෝ තුනුරුවන්ට නිග්‍රහ කිරීම නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ ගුරු තනතුරේ තබා ගත්තා කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කරපු දෙයක් නෙවෙයි. එතකොට බුදුහාමුදුරෝ දේශනා නොකරපු දෙයක් දේශනා කළා කියලා කියනවා කියන්නේ බුදුහාමුදුරන්ට අපි කියන එක ධර්මයේ තුල හඳුන්වන අභූතේන. අභූතය කියන්නේ බොරුව. බුදුහාමුදුරන්ට බොරුවක් කිව්වා කියලා චෝදනා කළා වෙනවා. ඒක නිසා මේ එක ඉස්පිල්ලක පාපිල්ලක වැරද්ද හොඳටම ඇති ධර්මයේ සම්පූර්ණයෙන්ම විකෘති වෙන්නටත් Tamanට සසර විනාශ කර ගන්නත්. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගුරු තනතුරේ තබා ගත්තා නෙමේ බුදුරජාණන් වහන්සේ ගරු තනතුරේ තබාගත් ධර්මය ගෞරවනීය ස්ථානයක තබාගත්තා. මොකද ලෝකේ බුද්ධ රත්නයට වඩා උසස් දෙයක් ලෝකේ තව ඇත්තේ නැහැ. ධර්ම රත්නයත් සංඝ රත්නයත් කියන මේ කාරණා දෙක බුදුරජාණන් වහන්සේට යටත්. ඒක නිසා වරදවා වටහා ගන්න එපා වර්තමානයේ බොහෝ පැවිද්දන් විසිනුත් ඒ වාගේම ගිහියන් විසිනුත් පතපොත ආදී බොහෝ තැන්වල අපි දකිනවා සමහර අය ලියලා තිනවා සමහර අය දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ ධර්මයේ තමා ගුරු තනතුරේ තබා ගත්තේ කියලා ඒක සම්පූර්ණ වැරදි බලන්න ඉස්පිල්ලකට පාපිල්ලකට මොනතරම් ධර්මයේ විකෘති කරන්න පුළුවන්ද කියලා ඉවරලා ඒක සම්පූර්ණ වැරදි ඒව හොඳට තේරෙන්නේ මේ අටුවා ටීකා විස්තරත් එක්ක ධර්මය හදාරනට ඒක හොඳට විග්‍රහ කරනවා මේ අනුපූර්ව වවත්තාණය කියන කාරණාව යටතේදී බුදුරජාණන් වහන්සේ වහන්සේ මූලික වෙනවා මොකද බුදුරජාණන් වහන්සේ නිසයි ධර්ම රත්නය ලෝකයට ඇති වුණොත් සංඝ රත්නය ලෝකයට ඇති වුණොත් ඒ නිසා ප්‍රථම ස්ථානය තුනුරුවන් සරණාගමනයේදී දිය යුතුයි කාටද ආදී කතෘවරයාට ආදී කතෘවරයා කියලා කියන්නේ ඒ සොයාගත් මූලික තැනැත්තාට බුදුරජාණන් වහන්සේට මුල් තැන දිය යුතුයි ඊළඟට ධර්ම රත්නය තමයි උපදේශමාලාව නැත්නම් ප්‍රතිපදාව. ඒ නිසා ධර්ම රත්නය දෙවණියට ගන්නවා සංඝ රත්නය ඇසුරු කළ යුතු බැවින් පින් කරගන්නට පින් කෙතක් වෙන නිසා තෙවනුව තුන්වෙනි තැන දෙනවා කාටද සංඝරත්නය. එහෙනම් බුදුරජාණන් වහන්සේට යටත් ධර්ම රත්නයත් සංඝ රත්නයටත් ධර්ම රත්නයට යටත් සංඝ රත්නය පමණක් බුදුරජාණන් වහන්සේ යටත් වෙන්නේ නෑ සංඝ රත්නයට වඩා ධර්ම රත්නයත් බුද්ධ රත්නයත් හැමදෙස්සෙම ශ්‍රේෂ්ඨ වෙනවා. අන්න ඒ නිසා තමයි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තුන් වතාවක් අපි කියන්නේ. ඊළඟට අටුවාචාරීන් වහන්සේලා මේ කාරණා තුනේ පද සම්බන්ධතාවය හරි ලස්සනට දේශනා කරන උපමා කීපයක් අරගෙන මම ඔබට කියවනේ උපමා කීපයක් අරගෙන ඉවරලා කියා දීලා ඉවර වෙලා මේ ධර්ම දේශනාවෙන් අද දවසේ අපි සරණාගමණය පිළිබඳව මාතෘකාව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. එකක් තමයි බුදුරජාණන් වහන්සේව සමාන කරනවා පුර 15ක පුන්සඳට. පුර 15ක පුන්සඳ පිළිබඳව අපි දන්නවා රාත්‍රී කාලයේ අමාවක දවසක් වගේ නෙමේ මුළු මේ ප්‍රදේශයම නැත්තම් හඳකින් ආලෝකමත් වනු ලබන සියලු හාත්පසම ආලෝකමත් කරනවා. ධර්ම රත්නයේ සමාන කරනවා ඒ හඳේ ආලෝකයට. බුදුරජාණන් වහන්සේ චන්ද්‍රයාට සමාන නම් ධර්ම රත්නයේ සමානයි මේ හඳෙන් නිකුත් වෙන සඳ රැස් වලට. ඊළඟට හඳෙන් හැමතිස්සෙම රාත්‍රී කාලයේදී ආලෝකමත් කරන්නේ මේ පෘථුවිය. ඒ පෘථුවියට පොළවට සමානයි මේ සංඝ රත්නය. එහෙනම් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ උපමා විදිහට දැක්කා හඳ නිසයි ආලෝකය විහිදෙන්නේ. බුද්ධ රත්නය නිසයි ධර්මීය ලෝකයට ලැබුණේ. ඒ නිසා හඳට සමාන කරනවා බුදුරජාණන් වහන්සේව හඳ නිසා නික්මෙන ආලෝකයට සමාන කරනවා බුදුන් නිසයි අපිට ධර්මය ලැබුණේ නිසා සඳ රැස් වලට. එතකොට හඳෙත් හඳේ ආලෝකයේ ප්‍රතිලාභය ලබන්නේ මේ මහ පොළවේ වාසය කරන සත්වයෝ මහ පොළව. ඒ නිසා සංඝ රත්නය භික්ෂුව භික්ෂුණී උපාසක උපාසිකා කියන අපි තමයි මේ බුදුරජාණන් වහන්සේගෙනුත් ධර්මයෙන්ුත් ප්‍රතිලාභ ලබන්නේ. ඒ නිසා පෘථුවියට සමාන කරනවා සංඝ රත්නය. ඒක එක උපමාවක් චන්ද්‍රයාට සහ සඳ රැස්වලට සහ පෘථුවියට උපමා කර දැක්වීම. ඊළඟට තව උපමා කරනවා මහා වර්ෂාවකට මහා මේඝයකට මහා සුළඟට. ඒ කියන්නේ වර්ෂාවක් වසින්න කලින් අපි ගොඩාක් වෙලාවට දකිනවා දකිනවා දන්නවා විශාල සුළඟක් හට ගන්නවා. අපි කියන්නේ වැහි සුලං කියලා කියන්නේ වැහි කෝඩේ කියලා කියන්නේ අන්න ඒ වගේ. ඒට සමාන කරනවා නැත්නම් ඒ මූලික වැස්ස එනවා කියන හැඟීම ආකල්පය ලක්ෂණය නිමිත්ත දීමට සමාන කරනවා බුද්ධ රත්නය වර්ෂාවට සමාන කරනවා ධර්ම රත්නය ඒ වගේම ඔය ගම් දනව් නුවර ජනපද රටවල් සම්පූර්ණයෙන් මේ ජලයෙන් තෙත්වීමට සමාන කරනවා සංඝ රත්නය එතනදි කරන්නේ මොකක්ද අර සුළඟින් සමයි වහිනවා කියන නිමිත්ත දෙන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් තමයි ධර්මය කියන නිමිත්ත ලෝකෙට පහළ වෙනවා කියන එක දෙන්නේ. ඒ නිසා වහින්න කලින් එන මහා සුළඟට සමාන කළා බුදුරජාණන් වහන්සේට වර්ෂාවෙන් තමයි ග්‍රීෂ්මයෙන්. එහෙම නැත්නම් පිපාසයෙන් හෝ නැත්නම් සාපිපාසාවෙන් හෝ වෙනත් අපහසුතාවලින් දුක් විඳින ඒ සත්වයාට ජලය නැතිකමින් වර්ෂාව නැතිකමින් දුක් විඳින සත්වයාට සැනසුම දෙන්නේ වර්ෂාව. ඒ නිසා ධර්මයේ ඇසීමෙන් ධර්මයේ පුරුදු කිරීමෙනුයි තමන්ට මාර්ගඵල ධානාදිය ලැබෙන්නේ. ඒ නිසා හුලඟට බුදුහාඳුරෝ සමාන කරලා වැස්සට සමාන කරනවා ධර්ම රත්නය. අර අතොරක් නැතුව මහ පොළොව තෙමීගෙන ගමවල් රටවල් ආදී දේ සියල්ල හොඳට තෙමිල යෑමට සමාන කරනවා මොකක්ද සංඝ රත්නේ. ඒ දෙවෙනි උපමාව විදිහට දක්වනවා. තුන්වෙනි උපමාවක් විදිහට දක්වනවා මේ විදිහට. ලෝකේ ඉන්නවලු බොහොම දක්ෂ ශල්්‍ය වෛද්‍යවරයෙක්. රෝගියෙකුත් ඉන්නවා. බොහොම තද තියුණු වේදනා ගෙන දෙන හුලක් නැත්තම් උලක් ඇනෙච්ච රෝගියෙකුත් ඉන්නවා. අන්න එතකොට අර ශල්්‍ය වෛද්‍යවරයාට සමානයි කියලා කියනවා බුදුරජාණන් වහන්සේ. ධර්ම රත්නයේ සමානයි කියලා කියනවා අර හුල ගලවා දැමීම. ඇඟේ ඇනෙච්ච උල ගලවා දැමීම. ඊළඟට සුවපත් වීම සමානයි කියලා කියනවා සංඝ රත්නයේ. එතනත් උපමා කරන්නේ මෙහෙමයි බුදුරජාණන් වහන්සේ තමා හිතේ තිබෙන රාග, ద్వේෂ, මෝහ ආදී කෙලෙස් ධර්ම අවබෝධ කරලා ඒ කෙලෙස් ධර්මවල යථාර්ථය හානිකර ස්වභාවය හෝ ඒයින් මිදීම හෝ මේ ආදී කාරණා පිළිබඳව දේශනා කරේ. එතකොට ඒ රාගාදී කෙලෙස් ධර්මයේ තුල නිතරම උපමා කරන්නේ ශරීරයට ඇනිච්ච උලකට සමානයි කියලා. එතකොට ධර්මයෙන් කරන්නේ අර උල් ගලවලා දාලා හිත හොඳට සමාධිගත කරලා භාවනාවට යොමු කරලා සීලයට යොමු කරලා පින්කම් වලට යොමු කරලා අර කෙලෙස් ටික සම්පූර්ණයෙන්ම නැති කරලා දානවා. අයින් කරලා දානවා. ඒහා සමානයි කියනවා අර උල ගලවා දැමීම. උල නිසානේ වේදනාවටපත් වෙන්නේ. ඒ නිසා උල ගලවා දැමීමට සමානයි කියලා කියනවා. ඊට පස්සේ බෙහෙත් දාලා තුවාලය සම්පූර්ණයෙන්ම සුවපත් කිරීමට සමානයි කියලා කියනවා සංඝ රත්නය. සංඝ රත්නයේ විශේෂ දන් දීලා ඊළඟට විවිධ පින්කම් සිද්ධ කරලා විවිධ කටයුතු සිද්ධ කරලා විවිධ ගුණ ධර්ම සම්පූර්ණ කරලා සංසාර සුවපත් කර ගැනීමටපත් වෙනවා. අන්න ඒ වගේ උපමා උපමේය රාශියක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තියෙනවා. මේ අටුවාචාරින් වහන්සේලා විසිනුත් දේශනා කරලා තියෙනවා. තියෙනවා බුද්ධ රත්නයේ ගුණ ධර්ම රත්නයට සම්බන්ධ වෙන ආකාරයත් ධර්ම රත්නය ධර්ම රත්නය සංඝ රත්නයත් සමග සම්බන්ධ වෙන ආකාරයත් පිළිබඳව. ඊළඟට අපි ඔබට කිව්වා සරණාගමණයට පත්වීමදී. දැන් ගොඩාක් වෙලාවට අපි බුද්ධන් සරණං ගච්ඡාමි කියවට අපේ බොහෝ දෙනාට අවබෝධය නැහැ. අපි මොන ආකාරයෙන්ද සරණාගමණයට පත් වුණේ කියලා. දැන් අපි ඇහුවොත් එහෙම ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම මේ බුද්ධං සරණං ගච්ඡාමි ආදී දේවල් කියලා අවසන් වුණාට පස්සේ ඔබ කුමන ආකාරයකින්ද සරණාගමණයටපත් උනේ කියලා කවුරුත් ඒකට උත්තරයක් දෙන්න දන්නේ නැහැ. බොහෝ දෙනා කියන්නේ මොකක්ද? සරණාගමණයටපත් උනා කියන එක තමයි කියන්නේ. නමුත් එහෙම සරණාගමණයක් නෙමේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. සරණාගමණයටපත් වෙනකොට ආකාර හතරක් තිබෙනවා. ඒ හතරෙන් එකක් Tamanට තෝරාගෙන අනිවාර්යයෙන්ම සරණාගමණයට පත් වෙන්න ඕනේ කියලයි දේශනා කරන්නේ. එහෙම නැතුව මේ හතර ගැන කිසිම අවබෝධයක් නැතිව ඔහේ සරණාගමණයටපත් වුණා කියලා කීම කිසිම අවස්ථාවක සරණාගමණයටපත් වීමක් නෙමෙයි කියලා කියන. එතකොට බලන්න අපි ලංකාවාසී ලෝකවාසී බොහෝ දෙනා ගැන ගත්තහම මේ කාරණා ගැන නිවැරදි වැටහීමක් අවශ්‍ය කරන ප්‍රමාණික මේ අවබෝධයක් නැතුව ඔහේ බුද්ධං සරණං ගච්ඡාමි කීම තුල ඇත්තටම අර කීම තුල රැස් වෙන පින විතරයි ඒ කාරණා නිවනට දායක වෙලා නෑ හරියට අර පන්සිල් පද පහ සමාදන් වෙනවා හිතනවා නිවන් දකින්න පුළුවන් කියලා ඉවරලා කියලා. නමුත් ඔබට පන්සිල් පිළිබඳව කියා දෙනකොට හොඳට තේරුම් ගන්න පුළුවන් වේවි. ජීවිත කාලෙම පන්සිල් ගත්තට නිවන් දකින්න එක කාරණාවක්වත් හේතු වෙලා නෑ. ඒක අපි ඔප්පු කරලා ධර්මයේ තුලින්ම පෙන්නනවා ඉදිරි ධර්මදේශනාවලදී හුදෙක් අපි කියනවනේ කුසලාභි සංස්කාරයක් විතරයි නැත්නම් පුඤ්ඤාභි සංස්කාරයක් විතරයි මතු සංසාරයට සැප විපාකයක් දෙන තැනින් අපේ හුදෙක් පන්සිල් සමාදන් වීම ඇවිල්ලා නවතිනවා. මොකද නිවන පිණිස අරමුණු කරපු පංචශීලයක් අපේ බොහෝ දෙනාට නැහැ. නමුත් අපි කියන්නේ මොකද්ද? නිවන් දකින්න තමයි පන්සිල් ගත්තේ. නිවන් දකින්න පන්සිල් ගත්තට නිවන් දකින්න පන්සිල් ගන්න ආකාරය එකක් පින් රැස් කරගෙන සසර සුවපත් කිරීම සඳහා පන්සිල් සමාදන් වෙන ආකාරය තව එකක්. නමුත් බහුතරයක් අපේ විහෙර විහාරවල මේක අඩුපාඩුවක්. ගොඩාක් වෙලාවට අපි හැම වෙලේම කියනවා වගේ මේ අටුවටේකාදී ධර්ම ග්‍රන්ථත් එක්ක අධ්‍යයනය නොකිරීම නිසා භික්ෂූන් වහන්සේලාගේ අතිනුත් ලොකු වැරැද්දක් වෙනවා මේ පිළිබඳව කියා දෙන්නේ නැතුව සරණාගමනන් සම්පූර්ණන් සරණාගමනන් සම්පූර්ණන් කිය කී ඉන්නවා මිසක් මිනිස්සුන්ට හරි අවබෝධයක් දෙන්නෙත් නැහැ භික්ෂූන් වහන්සේලා ධර්මය හදාarලා නිවැරදි අවබෝධයක් ලබා ගන්නෙත් නැහැ ඒ නිසා සමහර වෙලාවට ගැටලු මතුවීම සිද්ධ වෙනවා සරණාගමණයට පත්වෙන පළවෙනි ක්‍රමය තමයි ආත්ම භාව සන්නියාර්තන සරණාගමන. ඒ කියන්නේ මුළු ජීවිතේම බුදුහාමුදුරුව වෙනුවෙන් පූජා කරනවා. මම මේකට උපමාවක් කියලා දෙන්නම්. අපේ බුදුරජාණන් වහන්සේ පෙර බුදුරජාණන් වහන්සේලා සමීපේ මහා බෝධිසත්ව අවධියේ කල්ගත කරනකොට මේ පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දන් දෙන්න සූදානම් වෙනවා. එතකොට මාර දිව්‍ය පුත්‍රයා මොකද කරන්නේ? කිහිරි දරවලින්. කිහිරි දර කියලා කියන්නේ ඔය පොල් ගස්වල ඊළඟට ඔය තල් ගස්වල වගේ ඒවා කිහිරි ගස් කියලානේ කියන්නේ. ඒ කිහිරි දරවලින් සම්පූර්ණයෙන්ම හරියට ගත්තොත් කියනවා යොදුනක්. හැතැම්ම 16ක් දිග ප්‍රමාණයට පහළ පේන්නේ නැති අවීචි මහා නරකාදියෙන් නැගෙන ගිනි හා සමාන මහා ගිනි වලක් මතු කරනවා. ඒක කරන්නේ පසේ බුදුහාමුදුරන්ට දානි දෙන එක වළක්වන්න මායя කරන්නේ. දානි ගෙනියන්නේ කවුද? පූජා කරන්නේ කවුද? අපේ බුදුහාමුදුර බෝධිසත්වවදී. අන්න ඒ අවස්ථාවේදී බෝධිසත්වයන් වහන්සේ මොකද කරන්නේ? මේ කිහිරි වල මීට පෙර තිබ්බේ නැහැ. වෙන්ද දාන ගෙනියනකොට තිබෙන්නේ මේක ඒකාන්ත වශයෙන්ම මායාවේ වැඩක් කියලා මායයට කතා කරනවා. කතා කරාම මායя ආකාශයේ දිස් වෙනවා. ආකාශයේ දිස් වෙලා ඉවරලා මායාගෙන් අහන ඔබයි මෙහෙම දෙයක් කළේ. ඒතොට කියනවා මට අවශ්‍යතාවය තියෙනවා. පසේ බුදුහාමුදුරන්ට අද දානේ ලැබෙන එක වළක්වන්න. එතකොට බෝධිසත්වයන් වහන්සේ නැත්තම් අපේ බුදුහාමුදුර කියන ඔබ මේ වගේ භයානක ගිනි වලවල් කෝටි ප්‍රකෝටි ගාණක් ඉස්සරහා මැව්වත් මගේ ශ්‍රද්ධාව විනාශ කරන්න බෑ මම පසේ බුදුරජාණන් වහන්සේට දාණය දෙනවම තමා කියලා හිස උඩ දාන භාජන තබාගෙන ඉවර වෙලා Tamanගේ මුළු ජීවිතයම පසේ බුදුරජාණන් වහන්සේට පූජා වේවා කියලා ඉවර වෙලා අද මම මේ ගින්නේ පිච්චි පිච්චි පිච්චි ගිහිල්ලා නමුත් මහා දුක් විඳගෙන ගිහිල්ලා නමුත් බුදුහාමුදුරන්ට අද දානේ අනිවාර්යයෙන්ම දෙනවා කියලා අර ගිනි ගොඩට පයින්නවා. ගිනිගොට්ට පයින්නකොටම අර අදිෂ්ඨාන බලය නිසා මොකද වෙන්නේ සම්පූර්ණ ගිනි කඳ පලාගෙන සුදු නෙළුම් රතු නෙළුම් ඊළඟට ඔය පංචපදුමයන් කියලා කියනවා සුදු ඕලු රතු ඕලු නිල් මහ නෙල් ආදී මල් මාලාවක් අර වල පුරා කිනි මේ කිහිරිදර වල පුරා පසේ බුදුහාමුදුරන්ගේ පාද මූලයේ දක්වා මතු වෙලා පැන නගිනවා අන්න එතනදී කියනවා මුළු ආත්ම භාවයේම ජීවිතේම බුදුවරුන්ට කැප කළන්නේ ඒක තමයි කියන්නේ ආත්ම සන්නියාර්ථන සරණාගමනය. දැන් අපි සරණාගමනං සම්පූර්ණං කියනකොට හෝ බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට අපිට තේරුම තියෙන්න ඕනේ මම බුදුහාමුදුරුවෝ සරණ ගියේ මේ විදිහට. මගේ ජීවිතේ දිහා බලන්නේ නැතුව ඕනම දෙයක් බුදුහාමුදුරුවෝ වෙනුවෙන් කරන මට්ටමෙන්ද මං සරණාගමනයටපත් උනේ කියන අවබෝධය තියෙන්න ඕනේ. එහෙම නැතුව බුද්ධං සරණං ගච්ඡාමි කිව්වට මේ වැඩේ හරියන්නේ නෑ ඒක හුදෙක් අර ගිරව් කියන්නම් වගේ කීමක් විතරයි. ඒකේ ආනිසංශ බොහොම අල්ප ප්‍රමා. කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කීමේම ආනිසංශ අනන්තයි. නමුත් එය මෙයට සාපේක්ෂව අල්ප ප්‍රමාණේ ආනිසංස ලබා දෙනවා කියලා ඉවරලා ධර්මයේ තුල දේශනා කරනවා. ඒක එක ක්‍රමයක්. දෙවැනි එක තමයි ශිෂ්‍ය භාව උපගමන. බුදුරජාණන් වහන්සේ තමා ගුරුවරයා මම ශිෂ්‍යයා කියලා ශිෂ්‍යයෙක් හැටියට සිසුවෙක් හැටියට අනුගාමිකයෙක් හැටියට බුදුරජාණන් වහන්සේ සරණ යන්න පුළුවන් ධර්මයේ සංගයා සරණ යන්න පුළුවන්. එතකොට ගුරුවරයා යමක් කියනවද ඒ අනුගමනය කිරීම තමයි ශිෂ්‍යයාගේ වගකීම. එතකොට අපි ජීවිතේම කැප කරන්නේ නමුත් පිළිපැදීමෙන් අනුගමනයෙන් ඒ විදිහට කල්පනා කරන. තුන්වෙනි එක තමයි තත්පරායනතා. අනේ මේ සසර ගමන බොහොම දුකයිනේ බුදුහාමුදුරුව කියපු මාර්ගයේ මම කටයුතු කරලා සසර දුක් නිවා ගන්න ඕනේ. එතනදී අර පෙරතරම් බුද්ධ රත්නයේ පිළිබඳව ධර්ම රත්නයේ පිළිබඳව සංඝ රත්නයේ පිළිබඳව ආකල්පයක් නැතත් ඒ ධර්මය ඒ බුදුරජාණන් වහන්සේ ධර්මයේ පිළිබඳවත් යම් ආකල්පයකින් මම මේ කියපු මාර්ගයේ ගිහිල්ලා නිවන් දකින්න ඕනේ කියන අර පෙරට වඩා අඩු මට්ටමකින් තමයි යා සරණාගමණයටපත් වෙන්නේ. නමුත් ආනිසංස බොහොමයි. අවසාන එක තමයි ප්‍රණීපාත නැත්තම් පණීපාත කියලා කියනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සමාජයේ ගරු කළ යුත්තේ. අතීතයේ වාසය කරපු රජවරු බුදුහාමුදුරන්ට වන්දලා පුදලා තියෙනවා. දෙවිවරු පැපුපවස්ථාන කරලා තියෙනවා. බ්‍රහ්මයෝ ඇවිල්ලා වැඳලා පුදලා තියෙනවා. ඒ නිසා මේ සමාජයේ ධනවතුන්, කුලවතුන්, රජවරුන්, දෙවියන්, බබුන් ආදී සියලු දේම සියලු කෙනාම බුදුහාමුදුරන්ට පුද පූජා වන්දනාමාන කරලා තියෙනවා. ඒ නිසා මමත් බුදුහාමුදුරන්ට වැඳීම්, පිදීම් ආදී වශයෙන් බුදුහාමුදුරන්ට ගෞරව කළ යුතුයි කියලා හිතලා සරණාගමණයටපත් වෙනවා. අපේ සමාජයේ ගොඩක් වෙලාවට තියෙන්නේ මේ ප්‍රණීපාත සරණාගමණය මිසක් අර පෙර කියපු තත්පරායනතාවය හෝ එහෙම නැත්නම් ශිෂ්‍ය භාවෝපගමනය හෝ ආත්ම භව සංනියාර්තන සරණාගමනය කියන එක ගොඩාක් වෙලාවට දකින්න ලැබෙන්නේ හැමෝම මල් තියෙන නිසා අපිත් මල් තියෙනවා හැමෝම පහන්පත්තු කරන නිසා අපිත් පහන්පත්තු කරනවා හැමෝම පන්සලට ගිහිල්ලා වඳින නිසා අපිත් වඳිනවා අම්මා තාත්තා වැඳපු නිසා අම්මා තාත්තා ගෞරව කළා අපිත් ගෞරවේ දැක්විය යුතුයි අන්න එවැනි ස්වරූපයෙන් වර්තමානයේ ප්‍රණීපාත සරණාගමණය ගොඩාක් කලාවට මේ සම්පූර්ණ වෙනවා මිසක් ඉන් ඔබට අර පෙර කිව් ආකාර තුනට අනුව වැඩිම ආනිසංස ලබන්න පුළුවන් ක්‍රමයට බොහෝ දෙනා සරණාගමණයටපත් වෙන්නේ නැහැ. හැබැයි ඒක හාමුදුරුවෝ සමාදන් කරන්නේ නැහැ. හාමුදුරුවෝ නමුත් කියා දිය යුතු තැනක් තියෙනවා. සරණාගමණය මේ විදිහට හතර ආකාරයකින් සමාදන් වෙන්න පුළුවන්. මම් බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට මේ හතරෙන් එක් ක්‍රමයක් ඔබ අදිෂ්ඨාන කරගන්න. එතකොට ඒ සරණාගමණයටපත් වෙන උපාසක උපාසිකාවන්ට ඒක ගැන අවබෝධයක් තියෙනවා. එතකොට එයාලා දන්නවා මට හරියන්නේ කෝකද මොන ක්‍රමෙන්ද මම සරණාගමණයටපත් වෙන්න ඕනේ කියලා සරණාගමණයටපත් වුනහම තමා එයා හරියටම සරණාගමණයටපත් වුණා වෙන්නේ නැත්නම් අර අනවබෝධයෙන් හෝ චාරිත්‍රයක් හැටියට වාරිත්‍රයක් හැටියට සරණාගමණයටපත් වෙන නිසා ගොඩාක් අය කියන්නේ උපැන්නට සරණාගමණයටපත් වෙනවා කියලා තුන්වන් සරණ යනවා කියලා ඒක වෙලා තියෙන්නේ මේ ප්‍රණීපාත සරණාගමණයට විතරක් මුල් තැන දුන්නා ඊතුරු කාරණා තුන ගැන භික්ෂූන් වහන්සේලා හැටියට අපි කියලා දුන්නෙත් නෑ දායකයෝ ඒ පිළිබඳව දැනුවතුත් නැහැ. ඒ නිසා දෙපැත්තේ අඩුපාඩු නිසා මොකද වුනේ? අර වැඩිම ආනිසංස තියෙන ක්‍රම තුන අපේ දායක කාරකාදී පින්නතුන්ට අහිමුණා. ඒක නිසා මේ විදිහට ක්‍රම හතරක් තියෙනවා. නිතර ඔබ පන්සිල් ගන්න කලින් ගොඩාක් වෙලාවට ගෙදර දවසට දෙවරක් තුන් වතාවක් බොහෝ වෙලාවට ඔබ සරණාගමණයටපත් වෙනවා, নমස්කාරය කියනවා, පන්සිල් ගන්නවා. එතකොට ඔබ හැම අවස්ථාවකම මේ ක්‍රම හතර පිළිබඳව හොඳට තේරුම් අරගෙන මම මොන ක්‍රමයෙන්ද බුදුහාමුදුරුවෝ සරණ යන්නේ කියලා හිතලා සරණාගමණයටපත් වෙන්න. එතකොට ඔබට වෙනදට වඩා ඍජුවම නිවන අරමුණු කරපු ආකාරයෙන් වේගයෙන් නිවන් දකින්න පුළුවන් විදිහට සරණාගමණයටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒ කාරණා පිළිබඳවත් බොහොම කරුණාවෙන් අවධානය යොමු කරන්නට කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි 22 වෙනි ධර්මදේශනාවේ සිට මේ පොමණකින් සරණාග ඇතරම සරණාගමණය පිළිබඳව තව ගොඩක් කාරණා තියෙනවා කියලා දෙන්න. නමුත් දැන් බණ හතක්ම ගිහිලා තිබෙන නිසා පැය හතක් තිස්සේ කියා දීපු නිසා අපි බලාපොරොත්තු වෙනවා මෙම ධර්මදේශනාව නැත්නම් සරණාගමණය මෙතනින් අවසන් කරලා ඊළඟ ධර්ම ධර්මදේශනාවේදී ඔබට පංචශීලයේ පිළිබඳව කියා දෙන්න ආරම්භ කරන්න. හැබැයි මතක තියාගන්න එක සිල් පදයක් විස්තර කරන්නත් සමහරවිට අවුරුදු දෙක තුනක් යාවි මොකද එච්චරට විස්තර තියෙනවා. පංචශීල් පද පහ කියලා දෙන්නටම සාමාන්‍යයෙන් අපි අනුමාන කරනවා පැය මාසෙට ධර්ම දේශනා හතර ගානේ අවම අවුරුදු 5ක් හෝ 6ක් විතර යාවි ඔබට පන්සිල් පද පහ ගැන කියලා දෙන්න. නමුත් ටික ටික නමුත් ඔක්කොම ත්‍රිපිටක අටුවා ධර්ම කාරණාත් එක්ක එකින් එක කියා දෙන්න. හොඳට අධ්‍යයනය කරගන්න පුළුවන් නම් කොපි පොතක් ළඟ තියාගෙන කාරණා කෙටියෙන් නමුත් අඩුම ගානේ බලන්න ඕන තැන් හරි කිව්වොත් ඒව හරි සටහන් කරගන්න කරගෙන නැවත අධ්‍යයනයක් කරන්නට උත්සාහවත් වෙන්න කියලා කියනවා. ඉතින් මේ තාක් සරණාගමනය පිළිබඳව දේශනා කිරීමේනොත් ඒ වගේම ධර්ම දේශනා 21ක් සදහම් ධර්ම දේශනා මාලාව ඔස්සේ අප විසින් සිද්ධ කරන්නට යුතුන. එයිනොත් ඒ වගේම ගරු කටයුතු මහා සංඝරත්නයේ නායක හාමුදුරුවරුන් වහන්සේලා ඊතා ශ්‍රද්ධාවෙන් යුතු ඒ වගේම ඊතා කරුණාවෙන් යුතු ඔබ කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ ධර්ම දේශනාවන් සිද්ධ කරනවා ඒ වගේම ශ්‍රී ලංකා ගුවන්විදුලියට වසර 95ක් සම්පූර්ණ වෙනවා මේ වසරේදී ලෝකේ ප්‍රථම ධර්ම ප්‍රචාරක මාධ්‍ය ඒ වගේම ලෝකයේ ප්‍රථම ධර්ම දේශනා විශේෂයෙන් ගුවන් උදුලියට මුසු කරලා ඔබට අසන්නට සලස්වලා අවුරුදු 95ක කාල පරාසයක් තිස්සේ ඔබට ධර්ම දාණය ලබා දීපු මහා මුළු තැන් මුල්ගේ හැටියට අපිට හඳුන්වන්නට පුළුවන් අපේ ධර්මදේශනාදී ගුවන්විදුලි ඔස්සේ සිදුවෙන සිදු කරනු ලබන සියලු මාධ්‍යයන් අතර මුල්ගේ හැටියට අපට හඳුන්වන්නට පුළුවන් මහගෙදර හැටියට හඳුන්වන්නට පුළුවන් ඉතින් 95ක් සපිරණීය අවස්ථාවේ අනන්ත තුනුරුවන්ගේ ආශිර්වාදයත් අප විසින් සිද්ධ කරනවා. ඉතින් අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයේ දරුවා වූ අතුරුගිරිය ගොඩගම පාරේ අංක 295 B1 නිවසේ පදිංචි කුලරත්න මලවිආරච්චි මහතා ඇතුළු පවුලේ සීලු දෙනාටමත් ඒ වගේම අවුරුදු 63කට පෙර පරලෝ සැපත් වඳුරව පහළ ලේල්වල විසූ චාර්ලිස් මලවි ආරච්චි පියාණන් වහන්සේටත් අවුරුදු 42කට පෙර පරලොව සැපත් එන්නේ නානාකාර ආදරණීය මෑණියන් වහන්සේටත් ඒ වගේම කුල પરම්පරාගත සීලු දෙනාටමත් ඔබ අප නමින් මේ ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ ඔබ අප නමින් මේ පරලොව ගියා වූ සීලු දෙනාටමත් ඒ වගේම වසර 95ක කාලයක් තිස්සේ දීර්ඝ කාලයක් ඔස්සේ ලෝකේ දීර්ඝතම කාලයක් ඔස්සේ ඔබට ධර්ම දානමය පින්කම සිදු කර දුන්නා වූ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අතීතයේ වාසය කරා වූ මේ සියලුම සභාපතිවරුන් ඒ වගේම නිලධාරී මහත් මහත්මීන් ආදී යම් කෙනෙක් මේ පරිලව ගොසින් සිටිනවාද ඔවුන් නමින් යමෙක් මේ පරිලව ගොසින් සිටිනවාද ඒ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා සියලු දෙනාගේ සසර ගමන යහපත් වේවා වහවහා නිවන් සම්පත්තිය ලබන්නට මේ පින් හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු තං සදාති සාදු සාදු සාදු එම ධර්මානුශාසනා පවත්වා වදාලේ සදහම් ධාර ධර්මදේශනා මාලාවේ නිර්මාතෘවර විචිත්‍ර භානක පූජ්‍යපාද ඇරව්වල සුධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේයි. අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේට තව තවත් මෙලෙස ධර්ම දාහණය කරන්නට ශක්තිය ධෛර්ය නෝඩුව ලැබේවා. නිදුක් නිරෝගී සුව ලැබේවා කියා සිළු දෙනාම එක්ව අපි සාදුකාරයක් පවත්වෙන් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු ධර්මානුශාසනාවන්හි මීළඟ ධර්මානුශාසනාව දෙසැම්බර් 25 වෙනිදා රාත්‍රී බලාපොරොත්තු වන්න. ඒ පන්සිල් පිළිබඳවයි ධර්මානුශාසනා පවත්වනු ලබන්නේ. එය පූර්ණදායකත්වය ඇතිව ගුණට මුසුවන්නේ මතුගම වලගෙදර ගල්මත්ත දායිකා චමිලා ඒ වගේම ලසන්තිකා සහ අසිතා යන දායිකා දිනියන්ගේ ගෞරවනීය අනුග්‍රහකත්වය ඇතිවයි. සදහම්දාර ධර්මදේශනා මාලාවේ ගුවන්විදුලි බරපැන දායකත්වයේ දරන්නේ ලේටෙක්ස් ලංකා ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර පෞද්ගලික ආයතනයයි පිටිත බිත්තියේ ජලය නොරඳන WAPP වෙබ් පේන්ට්ස් සම අනුග්‍රහ දායකත්වය ඇතිව. සදහැවතුනි ඔබට සම්මා සම්බුදු සරණයි.